අර්ථ ගැන්වීම වෙනුවෙන්. එසේනම් මෙතෙන් සිට ඉරිදාවේ ඉරිදා සංග්‍රහය ස්වදේශීය සේවයෙන් ඔබට ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් පින්බර බක් වසන්තය පරිසරයේ ගහකොළ පුබුදා අස්වනු නෙලාගත් මේ සමය ග්‍රීෂ්මය මැදින් ඉඳහිට වර්ෂා ඇදහැලෙන කාලය නිම වෙමි පුඤ්ඤවන්ත වූ භාග්‍යවන්ත වූ වෛශාඛ සමයයි එළඹෙන්නේ ඉන්දියාවේ අය කියන්නේ බුද්ධ පූර්ණිමා කියලා බුදුන් වහන්සේගේ පත්‍ය බුද්ධත්වය පරිණිර්වාණය කියන ත්‍රිමංගල්‍ය තුන් බුදු මගුලයි මෙහිදී සිහි කරන්නේ මේ සම්බන්ධ නිර්මාණ ගීත කවි කෙටි කතා සිනමා නාට්‍ය අවකතා බොහොමයක් විවිධ භාෂාවලින් ලියවි තිබෙනවා අප ඉරිදා සංග්‍රහයෙන් කල්පනා කරන්නේ එබඳු බුදු ගුණ මෙනෙහි කරන බැතිගී සැබෑ ගීයක් දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. බුද්ධානුස්සති භාවනාවට එය හේතු වෙනවා. ඉන්දියානුවන් භජන් ගීත ගායනවා. ಭಾರತೀಯ ඉන්දියාවේ පමණක් නොවේ ලංකාවේ ලෝකයේ පුරා වෙහිදී සිටින හින්දුවරු හින්දු බැතිමතුන් වගේම අනෙකුත් බැතිමතුන්ද මේ බඳු භජන් ගීත ගායනවා ලංකාවේ කෝවිල් වලක් සායි මධ්‍යස්ථානවලත් අපි දැකලා තියෙනවා. ඝන දෙවියන්ට පළවෙනි භජන ගීතය ගායනා කරමින් භජන ගීත නාමයක් 11ක් 13ක් මුළු රැය පුරා අඛණ්ඩව භජන ගීත ගායනවා. සායි භජන ගීත ආදී වශයෙන්. ඒ අතර තියෙනවා බුද්ධ භජන ගීත. නමුත් අපේ භජන් ගී කලාව වෙනස්. ඉන්දියාවේ කලාවට සමගාමීව එහි යම්කිසි ආభాසයක් තිබෙන බව ඇත්තයි. අපි බලමු අපේ ගීයක්. සිංහලෙන් ගැයූ ගීයක්. කාලයකට පෙර ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ කටයුතු කළ පුඤ්ඤසිරි මහවත්ත. ඔහු අපාතරින් වෙන් වෙලා දැන් දශක කීපයක්. ඔහු විසින් ගී පද රචනය කළ මේ ගීතය ආචාර්ය වික්ටර් රත්නායක සංගීතය නිර්මාණය කරමින් ගුවන් විදුලියට යයෝ මේ එම ගීතය අමාදහර දිය ගලා ගලා කුරුලතා තුලින් මල් පී සලා ජය හඬින් ලොවට සිහනඳ පතුරා ලෝ සත් අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සතෙහි කිමිදී දුකෙහි ගැලීලා මඳුම් පිළිවෙතින් අමාසුව ලබා සතෙහි කිමිදී දුකෙහි ගැලීලා මඳුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඬ බුදු වූවා සියලු කෙලෙස් මැඬ බුදු වූවා අමාදාර දිය ගලා ගලා කුරුලතා තුලින් මල් පියලි සලා ගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරණෙත් නිවිදියා කරුණා බරණෙත් නිවිදියා අමාදාර දිය ගලා ගලා උරුලතා තුලින් මල් පියලී චලා ඔබේ යටිසිතේ අඳුරු අගාධයන් තුල ඔබටද හොරා සැඟවී ඇති යම් භීතියක් හෝ ආශාවක් මුල් කරගෙන සිතේ පහළවන යම් අදහසක් සහජ ඥාන ධාරාවක න්‍යායෙන් ඔබ වෙත එළඹීමට පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. ටී ෂර්ටන් පෙරේරා විශාරද ටී ෂෙල්ටන් පෙරේරා ඉන්දියාවේ තබ්ලා වාදනය ඉගෙනගෙන ලංකාවට ඇවිත් ගුවන් විදුලියෙත් සේවය කළා. ඔහු විසින් තනුව නිර්මාණය කරමින් ගැයූ ගීයක් සිහිපත් වනවා. මේ ගීතය රචනා කළේ කල ගුවන් විදුලියේ සේවය කළ ඩෝල්ටන් අල්විස් කියන ගීපද රචකයා විසින්. බෞද්ධ සාහිත්‍යයේ තේරතේරී ගාථා අපදාන පාළිය අපට සිහිපත් වනවා. අපි මේ ගීතය සොයා බලමු අද ඉරිදා සංග්‍රහයෙන් රස විඳින්නට පුළුවන් ද කියලා. बला पौकल संसारे निराजु किन दीगनेला ओबे නිවන් කැලුම් ඒතෙලතින් පවන් සලු පෙවුණු පෙනී නිවන් කැලුම් ඒතෙලතින් පවන් සලු පෙවුණු නිමා කලපම් මේතනෙතින් නිමා නොවේ තව කතරින් ඔබේ නිල දැස දිහා කරකෙන්නේ බලා පව් කලමා සතු සම්බුදු සමෙඳුන් දකින්නමට ඉදනුම දුන් සුභාතරණි මම පුහුදුන් සුභාතරණි මම පුහුදුන් ඔබේ නිල දැස දිහා සරකෙන් හෙට බලා පෞකලවා සංසාරේ නිරාදුකින් ගිනිගෙනලා ඔබේ නිලද දිනපතා උදෑසන සහ රාත්‍රී මඳ වේලාවක් විවේකීව නිහඬව හා හුදකලාව රැඳී සිටින්න අවශ්‍යයි සහජඥාන ධාරාවන්ට හෝ අභ්‍යන්තරික හඬට සමහර අය කියන්නේ මෙය අන්තර්ඥානය අවදි කරනවා කියලා. අභ්‍යන්තරික හඬට ඔබ ඇමතීමට එවිට පහසුවෙන් හැකි වෙනවා. ඒ පහසුව ඊට වැඩගත් වෙනවා අපේ ශාන්තියට, කායිකවත්, මානසිකවත්. මට මතක් වෙනවා අප්‍රමාණ බුදු ගුණ ගී ඒ වගේම සරු අරුත් අර්ථාලංකාර සහිත ගීත ලියපු ගීත නාටක කලාවේ ගුවන් විදුලියේ ප්‍රමුඛයා වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. ඔහු විසින් ලියන ලද ගීතයක් අතිශය ජනප්‍රිය වූවා. එකල ගුවන් විදුලියේ කිංස්ලි ජයසේකර තනුව නිර්මාණය කරමින් ඔහුම ප්‍රිසීලා ඕපාත සමග මේ ගීතය ගැයුවා. පුංචි දරුවන්ටත් ඒ දරුවන්ට ඔබින බසකින් තමයි මේ ගීතය ලියවේ තිබෙන්නේ. මනා පරිකල්පනයක් මෙහි රැඳී පවතිනවා. මේ එම ගීතය. මොනවද අම්මේ අකුරු જાතියක් මල් පෙතිවල කවුඩෝ ලියලා කවුරුද අම්මේ මේ වලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා උසාදන්නේ කතා කියාදී වන දෙවඟනු මල්වල ලියති මේ වගේ ලක්ෂණ පාට අපටන පුතනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේවා කියන්නේ මට නැහැ මොකවත් තේරෙන්නේ පායන කොට ඉර දැස යන කොට පාට වලාකුළු ඇත අහසේ ඒවා ඉන්නේ මල් ගන්වයි ඒවා කෙරෙන්නේ හොර රහසේ අම්මේ අම්මේ අර පුංචි කුරුල්ලෝ සිකි විකි ගා මොනවද කියති උන් දන්නවා ඇති මේ මල් වල නැති උන් පියකුරු නිතරම බලති ඔව් මගේ සූපිරි පුංචි පුතේ ඔව් කුරුළු ගීතවල රස මතුවේ එක එක තාලෙට කියන කියන ගී මල් පොළවල තව තව ලියවේ බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් මිදිලෙනවා සෑමදාම ඇයි මෙහෙමම නැති මල්ද කුරුල්ලන් කුයනවා බුදුහාමුදුරුවෝ ඉපදුන කාලෙට කවදාදෝමයි පුතුනි මගේ මිනිසුන් වාගේම කාප වාගෙම මල් පොළවලට සතුට නැගේ අම්මේ අර අප සාදු කියනකොට බුදුහාමුදුරු මල් දැකලා දුටුවද ටික ටික හින හෙන ලාසන ඉස්සර බන මතා කියලා රැලි ගැසුණු මුහුණයි සුදු කෙස් හිසයි ඇඟපත බුරුල් වෙයි එනමුත් එකම තණ්හාව ඇඟපත තිරිහං වේ රැලි ගැසුණු මුහුණ සුදු කෙස් හිස ඇඟපත බුරුල් වෙනවා එහෙත් එකම තණ්හාව තිරිහං වෙනවා කියලා ඒ උපදේශ වැකී කවියේ දක්වනවා අපි යොමු වෙමු ಭಾರತೀಯ ගීතයකට දෙවියන්ට භක්තිය පුදන මේ භජන් ගීතය ඔබට සුවයක් ශාන්තියක් දා කරන්නට හැකි වේවා කියලා පතනවා वृंदावन का कृष्ण कन्हैया सबकी आंखों का तारा वृंदावन का कृष्ण कन्हैया सबकी आंखों का तारा मन ही मन क्यों जले राधिका मोहन तो है सबका प्यारा मन ही मन भगवान का कृष्ण कन्हैया सबकी आँखों का तारा तट पर नंद कलाला जब जब रास रचा जमुना कमाना कृष्ण कन्हैया सबकी आंखों का तारा ජීවිතය අඳුරු අගාධවල රඳවගෙන මම්මුලා වෙලා බොහෝ දේවල් අමතක වෙලා උන්හිටි කර නැති වෙලා යන ගමනක්ද අපට උරුම රෝගාබාධ වලින් යුක්තව සිතේ කරදර ගතේ කරදර එයද අපට උරුම මේ දුක්ඛිත ස්වභාවයන් ජරාවටපත් වීම ජාති ජරා ව්‍යාධි මරණ මේවා අපට උරුම දේවල් අපි හැම විටම sharing and caring කියලා ඉංග්‍රීසි භාෂෙන් කියන මේ බෙදා හදා ගැනීම පුරුදු වෙනවා නම් හුඟක් හොඳයි. පුබ්බ හාසේ බුදුන් වහන්සේ දේශනා කරන භික්ෂූන් මුලින්ම කෙනෙකු හමු වුණාම මුලින්ම hina වෙන්න. මඳ සීනාවක් පාන්න. පුබ්බ භාෂී මුලින්ම කතා කරන්න. අනිත් කෙනා කතා කරනකන් ඉන්න එපා. පුබ්බකාරී. අපි මුලින්ම අපට කළ හැකි දේ අනුන් වෙනුවෙන් කරන්න අනිත් අය කරනකම් බලන් ඉන්න එපා. බොහෝ දෙනා අනිත් අය කරනකම් බලන් ඉන්නවා. ශරීර හුරු චිත්ත චෞරය. එවැනි පුරවැසියන් සිටින රටක් දියුණු වෙන්නේ නැති තරම්. අපි එසේ නොවිය යුතුයි. අපි අවදි වෙන්න. රුක්මනී දේවිය ලාදලු චිත්‍රපටයේත මනරම් සිත් ඇද ගන්නා අරුතින් පිරිපුන් ගීයක් ගැයුවා ආචාර්ය අමරදේවයන්ගේ තනු නිර්මාණය ඇස් රාමනාදන් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලාදඩු අපි රුක්මනී දේවියගේ මිහිරි හඬ සොයා යමු Thank you. දයා ගුණේකෝ සාගර කරුණා දයා ගුණේකෝ කොහෙ ගියාදු ගියේ කොහෙදු සාගර කරුණා දයා ගුණේකෝ ආගිය කොතනක් නෑ සාගර කරුණා දයා ගුණේ කෝ كما يعلم කුසේ ගියාදු ගියේ කොහෙදු සාදර කරුණා දයා ගුණේසෝ ඉරිදා සංග ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසිංහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.